ධර්මානුශාසනාව අද පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ දේශකයාණන් වහන්සේ নমස්කාර පූර්වකව පිළිගන්නවා සාදු සාදු සාදු බෞද්ධ ගුවන්විදුලි ධර්මදේශනා මාලාවේ අද දවසේ ධර්මදේශනයේ වෙනුවෙන් තම සදැහැති දායකත්වයේ ලබා දෙන්නේ පිළිම තලාව පරකටවැල්ල 211 ඒ නිවසේ පදිංචි ඒ එච් එම් එස් කුමාරි හාමි මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා ගනී මුල්ල කඩවත පාරේ අංක 290න් පහ නිවසේ පදිංචි එන්.ජී. නිමල් ධර්මසිරි මහතා සහ කල්ප මනෝජ් කුමාර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා දෙනියාය කිරිලිපන මොරගල උඩමුල්ලවත්ත HW බේබිහාමි උපාසිකා මාතාව ඇතුළු පවුලේ සියලු දෙනාත් මෙහි දායකත්වයේ දරනවා. ඒ වගේම පිළිම තලාව අලකොළංග වත්ත අංක 339 ඒ නිවසේ පදිංචි ඒ ගල්කොටුව මහත්මිය සහ සමන්දාස මනෝරත්න මහත්මයා ඇතුළු දායක පිරිස මෙහි දායකත්වයේ දරනවා.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 පින්වත්නි ඔබ කල්පනා කරන්න ඕන භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ ඊ타ත්ම දුර්ලභ විදිහටමයි ඒ බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙලා අපට කියලා දෙන්නේ මේ ලෝකේ තියෙනා වූ පරම සත්‍යයයි. එහෙනම් ලෝකේ තියෙන පරම සත්‍යය තමයි පින්වත්නි චතුරාර්ය සත්‍යය. ඒ චතුරාර්ය සත්‍ය ඒ බුදුරජාණන් වහන්සේලා අපිට මනාලෙස පැහැදිලි කරලා මනාලෙස අවබෝධ කරලා දෙනවා මේන්න මේක තමයි දුක මේ හේතුව නිසා තමයි දුක ඇති වෙන්නේ දුක නැති කල යුත්තේ මෙලෙසයි දුක නැති කරන්නා වූ මාර්ගය මේකයි කියලා ඒ උතුම් ලෝකේ පවතින ආර්ය සත්‍ය අපිට දේශනා කරනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය දේශනා කරන තාක් මේ ලෝක සත්වයෝ දුක කුමක්ද කියලා දන්නේ නැහැ. ඒ අය දුක ඇති වෙන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. ඒ අය දුක නැති කරන්නේ කොහොමද කියලා දන්නේත් නැහැ. ඒ අය දුක නැති කරන මාර්ගය කුමක්ද කියලා දන්නේත් නැහැ. ඒ නිසා මේ ලෝක සත්වයෝ දුකයි දුකයි කිය කියාම දුකෙන් මිදිය යුතුයි කියලා කී කියාම ඒගොල්ලෝ නැවත නැවත ලබා ගන්න උත්සාහ දරන්නේ දුකමයි. එහෙනම් දැන් අපිට තේරෙනවා දුක නැති කළ යුතුයි කියලා නොදන්න අශෘතවත් පෘථග්ජන අය දුක ඇතිවෙන දේම ලබා ගන්නවා. දුක ඇති වෙන දේම ලබාගෙන ඒගොල්ලෝ කියනවා මේකෙන් තමයි දුක නැති කරන්න කියනවා. පින්වන්දි අපි මේ manuss ලෝකේ ඉපදුලා මේ ජීවිත කාලය දක්වාම අපිට තියෙන දුක පීඩාව ඉවත් කර ගැනීම සඳහා විවිධ විවිධ වූ උපක්‍රම යෙදුවා. අපි හිතුව මෙන්න මේ කටයුත්ත කළොත් අපිට දුක නැති වෙයි. මේක කළොත් දුක නැති වෙයි කියලා හිතාගෙන මේ පින්වත් අය විවිධ දෑ සිදු කළා. ඔබ මුලින් කල්පනා කළා ඉගෙන ගත්තනම් මට දුක නැති වෙයි කියලා ඉගෙන ගත්තා. රැකී රක්ෂාවක් ගත්තොත් දුක නැති වෙයි කියලා රැකී රක්ෂාවකුත් ගත්තා. ආවාහ විවාහ කරගත්තොත් දුක නැති වෙයි කියලා එයත් කරගත්තා. ගේ දොර ඉඩමකටම යාන වාහනේ පුජ්‍යලික වරගත්තොත් මට දුක නැති වෙයි කියලාද ඒවත් කරගත්තා. දැන් ඔබෙන් නැවත ඇහුවොත් දැන් ඔබේ දුක නැති වෙලාද කියලා ඔබ තවම දෙන උත්තරයක් තමයි තාම දුක නැති උනේ නැහැ. දුක නැති උනේ නැහැ. එහෙනම් දැන් ඔබට බුද්ධියක් තියෙනව නම් මේ ධර්මයේ නුවණ තියන අය සඳහා පමණයි ඒ නිසා <clears throat> ඔබට බුද්ධියක් තියෙනවා නම් ඔබ දැනගන්න ඕන ඔබ දැක ගන්න ඕන අපි එහෙනම් මේ දුක නැති කරන්නට කියලා හිතාගෙන ගත්ත ගත්ත දෙයම දුකට හේතු වුණා විනා අපේ දුක නැති වෙලා සැප ලැබීමක් නම් අපිට ලැබුණේ නැහැ කියලා පින්වත්නි ඔබ මේ manuss ලෝකයේ මේ ජීවිත කාලය අවසන් වෙන තෙක්ම ඔබ ඔය කටයුත්ත කර කර ගියත් ඔබ මැරෙන්න හදන මොහොතේදී මරණ මංචකයේදී ඔබෙන් ඇහැව්වොත් දැන්වත් දුක ඉවත් වෙලා සැප ලැබුණද කියලා ඔබ ඒත් දෙන උත්තරේ තමයි තවම දුකෙන් මිදුනේ නම් නෑ කියන එක. එහෙමනම් පින්වත්නි ඔබට තේරෙන්න ඕන අපි මේ තෝරපු වැඩපිළිවෙළවල් ටිකනම් දුකෙන් අත් මිදීම පිණිස හේතුුනේ නැති බව. ඒක තේරෙන්න ඕන. පින්වත්නි ඔබ දන්නවා විවිධ විවිධ ක්‍රම ඔබට දුක නැති කරගන්න රෝග පීඩා නැති කරගන්න කියලා හිතාගෙන ඔබ මේ ජීවිතේ විවිධ උපක්‍රම තෝරනවා හැබැයි තෝරන දේවල් වලින් අපිට පීඩා නැති උනේත් නැහැ රෝග නැති උනේත් නැහැ දුක අයින් උනේත් නැති වෙනවා එහෙමනම් දැන් අපි කල්පනා කරනවා එහෙනම් අපිට තේරෙනවා මේ කරපු ක්‍රම හරියන්නේ නැහැ පිනන්දි බොහෝ කෙනෙකුට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අහලා නුවණින් විමසන්න තියෙන මේ භාග්‍යවත්තුන් වහන්සේ දේශනා කළ මේ ධර්මය ඒක අහලා නුවණින් විමසන තැනකටපත් වෙන්න කිව්වට ඒට කැමති නෑ. ඔබට සමහර විටක ටිකක් ඈත දුරක යම් ස්වාමින් වහන්සේ නමක් ඉඳලා ඔබේ කෙලෙස් සංසිඳ වෙන කලකිරී මැටි කෙරෙන්නා වූ නොඇල්මට හේතු වන්නා වූ ඇල්ම දුරු කිරීම පිණිසම ප්‍රයෝගී වන්නා වූ ධර්මයක් දේශනා කරනවා කිව්වත් ඔබ දෙන උත්තරය තමයි පින්වත්නි එක්ක දුර වැඩි එක්ක ඒ ධර්මයක් අහන්න වෙලාවක් නැහැ. උන්න උත්තර ටිකක් තමයි දෙන්නේ. හැබැයි සම්මත ලෝකයේ එයත් ඇත්ත වෙන්න ඇති. ඔබ සාමාන්‍යයෙන් කල්පනා කළොත් පින්වත්නි ඔබ ඔබට අඳින්නට తాවකාලිකව ටික දිනක් ඇඳීම සඳහා ඇඳුමක් ගන්න කඩේකට ගියොත් හැබැයි ඔබ ඒ ඇඳුම නම් තෝරනවා ඒ කඩේ නැත්තම් තව කඩේකට යනවා. එතනත් නැත්තම් තව තැනකට යනවා. ඒ නගරේ නැත්තම් වෙන නගරයකට ගිහිල්ලා හෝ ඒ ඇඳුම සොයා ගන්නවා. හැබැයි ඔබ දැනගන්න ඒක පිතාම කෙටි දින කීපයයි අඳින්නේ එතනින් පස්සේ කයින් කරනවා. ඒක මේ ජීවිතයේ දින කීපයකට විතරයි මාස කීපයක් ඕනනම් අඳේ. හැබැයි ඔබ කල්පනා කරගන්න මේ භව සංසාරේ යන ගමනේදී මේ කනන්ත අප්‍රමාණ දිගු සසරක පින්වත්නි මේ සැරිසරන්නේ මේ අනන්ත දිගු සසරේ සැරිසරන මිනිසුන් සසර දුකෙන් එතර නම් ඒ ධර්මයක් තියෙනවා කියනව නම් ඒක සොයාගෙන යන්න වෙනවා පින්වන්දි ඔබ මේ දින කීපයක් අඳින්න ඇඳුමක් සොයාගන්න වෙහෙසෙන්නේ කොපමණද? ඒව ඒ වගේ නෙමෙයි මේ දිගු සසර යන ගමනේදී සසර දුකෙන් එතර වෙන්න යම් ධර්මයක් තියෙනවා නම් එය සොයාගන්න ඔබ ඊට වඩා උත්සාහවන්ත වෙන්න ඕන. එහෙම නොවුනොත් පින්වත්නි මේ අනවආග්‍ර වූ සංසාරේ බොහෝ කාලයක් දුකට වැටි වැටි දුකට වැටි වැටි ඒ මේ යත ගමන් කරන්න පුළුවන්. හැබැයි ඔබට ඔබේ ඇස් දෙක මෙතනින් පියවෙන විට ඔබේ රැකවරණයට පින්වත්නි ඔබේ ආරක්ෂාවට පින්වත්නි කිසිඳු පුජ්‍යලයක් ඔබ ළඟ නැහැ. මේ දැන් ඇහැට පේන මනුලෝකය තුල ඔබ උදව් පදව් කරගෙන පුජ්‍යලෝ එක්ක සමීප හිතයිසෙන් විදිහට හිටියට ඔබට manuss ලෝකේ ඉන්න තියෙන ආවුස ටික අවසන් වුණන් පස්සේ manuss ලෝකෙන් ඔබ බොහෝ දුරට පහළට වැටෙනවා අහම්බෙන්ම ඉහළට යන්න පුළුවන් එහෙම පහළට වැටුණත් ඉහළට ගියත් ඔබට රැකවරණයක් නම් ලැබෙන්න තැනක් නම් ආරක්ෂාවක් නැහැ. එහෙනම් ඔබ කල්පනා කරන්න ඕන මේ ආරක්ෂාව සදා ගන්න තියෙන්නේ අපිට හදා ගන්න තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින්මයි. ඔබට පින්වන්දි මෙලව ජීවිතය සාර්ථක කරගෙන මේ ජීවිතය තුලදී කෙලෙස් සංසඳවලා උතුම් නිවනින් සැනසෙන්න අපහසුත් වුනොත් ඔබට පින්වන්නේ ඊළඟ ජීවිතයක් හරි සාර්ථක ජීවිතයක් ඇති කරගන්න නම් මේ ධර්මයේ රැකවරණය ලබන්න වෙනවමයි. ඉන් පිට ඔබට කිසිදු රැකවරණයක් තියෙන දෙයක් නම් නැහැ. එහෙනම් දැන් කල්පනා කරන්න පින්වත්නි ඒ තරම් වටිනා ඒ තරම් ශ්‍රේෂ්ඨ සම්පන්න ධර්මයක් තමයි අපිව රැකලා දෙන අපිව ආරක්ෂා කරලා දෙන අපිව දුකෙන් නිදහස් කරන ඒ ධර්මයක් තමයි අපිට දේශනා කළේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින්. එහෙමනම් වෙනොත් දැන් අපි කල්පනා කරන්න ඕනේ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලාම අපිට දේශනා කරන්නේ මේ සංසාරෙන් එතර වෙන්නමයි. තව තව දුරටත් තණ්හාව නැමැති මේ වඩුව විසින් හදලා දෙන මේ සංසාරය මේක මෙතනින් සිඳලා බිඳලා දාලා සසර දුකෙන් ඈතර වෙන්නමයි නැවත ඉපදීමක් හට නොගන්න විදිහට තමයි උන්වහන්සේ අපට ධර්මයේ දේශනා කරන්නේ පින්වත් උන්වහන්සේ දේශනා කරන දහම් මාර්ගය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. දුකින් මිදීම පිණිස තියෙන මාර්ගය. එහෙනම් අපිට දුකෙන් මිදෙන්න නම් දුකෙන් නිදහස් වෙන්න නම් දුකෙන් අත් මිදිලා අපිට මේ ලෝකෙන් එතර වීමට ලෝකයෙන් ඈතර වෙන්න නම් අපිට තියෙන මාර්ගය තමයි දුක නිවෙන මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ පින්වත්නි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා. එහෙනම් ඒ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියන්නේ සීල සමාධි ප්‍රඥා ඒ කියලා කියන්නේ පින්වත්නි සමත විපස්සනා භාවනාව. එහෙනම් ඒ දුක නිවෙන්න අපිට තියෙන මාර්ගය කුමක්ද සීල සමාධි ප්‍රඥා ඒ කියන්නේ කුමක්ද සමත විපස්සනා භාවනාව ඒ කියන්නේ කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය මේන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගය එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සති සතර සති ප ဋ ාණය එහෙනම් මෙන්න මේ වචන වලින් වෙනස් වුණාට මෙන්න මේ ක්‍රියාදාමය තමයි එහෙනම් අපිට කරන්න වෙන්නේ එහෙමනම් ඔබ දැනගන්න ඔබ දැකගන්න පිනෝනේ අපි දුකෙන් එතර වෙන්න නම් ආර්ය ෂ්ඨාංගික මාර්ගයට පිවිසෙන්න ඕන. ආර්ය ෂ්ඨාංගික මාර්ගයට පිවිසුණු තමයි අපිට දුක නිවෙන්න මගට පැමිණුණා වෙන්නේ. දුක නිවෙන්න මගට පැමිණෙන පළමු පුජ්‍යලය තමයි සෝතාපන්න පුද්ගලයා. ඒ ආර්ය ශ්‍රාවකය තමයි පළමුවෙන්ම දුක නිවෙන මගට පැමිණි පුජ්‍යලයා. ආර්ය ෂ්ටාංග මාර්ගයට පැමිණු පුජ්‍යලයා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගත්ත පුජ්‍යලයා. පින සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ මෙයා සෝවාන්. ඒ කියන්නේ මෙයා ආර්ය ෂ්ටාංග මාර්ගයට පිවිසුණා. එහෙමනම් හැබැයි මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි. ලෞකික සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි කියලා දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය නම් මේ සියලු දෙනාටම තියෙනවා. ඇයි ඔබ කර්මය පිළිගන්නව නම් කර්ම ඵලය පිළිගන්නව නම් ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඊට එහා ගිහිපු දැක්මක්. ඒ නිසා අන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් උනා නම් තමයි එයාට ආර්ය ෂ්ටාංග මාර්ගයේ වඩන්ට පුළුවන්. හොඳට මතක තියාගන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් උණු කෙනා තමයි සෝතාපන්න. එයාට තමයි ආර්ය ෂ්ටාංග මාර්ගයේ වඩන්ට පුළුවන් පුජ්‍යලයා. එතකොට එහෙමනම් ඔබ සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා වඩන්න නම් වඩන්න ඕන සෝතාපන්න පුජ්‍යලයා සෝතාපන්න පුජ්‍යලයා එතකොට ඔබ නමුත් එතකොට එහෙනම් ඒක අනිත් පැත්ත තව තියෙනවා එහෙනම් ඔබ යම් සමත භාවනාවක් විපස්සනාවක් වඩනවා කියනවනම් ඒක කරන්නත් ඕන සෝතාපන්න පුද්ගලයා. එතකොට ඔබට නිතර ගැටලු ටිකක් එළියට එන්න පුළුවන්. දෙයනේ දැන් අපිත් සීල් ගන්නවනේ. සීල සමාධි ප්‍රඥා අපිත් හදනව වඩනවනේ කියලා. ඔව් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳගෙන ඔබ වඩන ඔබ පුරන සීලය නිවනට හේතු වන සීලය නිමි. ඒක ලෞකික සීලයයි. ඒ සීලය එහෙනම් මොකටද හේතු වෙන්නේ? ඒක හේතු වෙන්නේ එහෙම සිල් රැක්කොත් නැවත ඔබේ උපදීමක් ඇති වෙන විට ඒ ඉපදීම ස්ථානවල හොඳ භාවයක් සඳහා සිල් රැකපු කෙනාට කායික ශරීරයේ හොඳ ස්වභාවයක් ඇති වෙන්න, නිරෝගී භාවය ඇති වෙන්න අන්න ඒ සඳහා. එහෙනම් ඒව ලෞකික සීල සමාධි රැකගන්න. හැබැයි එතකොට ඔබ මතක තියාගන්න ඔබ එතෙන්දී ලෞකික සම්මා දිට්ඨිය තුල ඉඳගෙන ඔබ ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයත් වඩනවා. එතකොට ඔබ ඔබ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් තමයි දුක නිවෙන මඟ වෙන්නේ. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනකොට දුක නිවෙන්නේ නැහැ. <clears throat> දුක තියෙනවා. ඔබ ඒක තුල ලැබෙන ප්‍රතිඵලය තමයි ඔබේ ඊළඟ උප්පත්තිය හොඳ ස්ථානක වෙන්න පුළුවන්. එතකොට ඔබට බුද්ධියක් තියෙනවා දැන් ඔබ කල්පනා කරන්න ඕනේ සතර ආපායේ ඉපදුනත් යමෙකුට ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. manuss ලෝකේ ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. සදෙව් ලෝකේ ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ දුක තියෙනවා. එහෙනම් උපදින ලෝකයේ ස්වභාවය මිස දුකේ ඔබට දුක කොහොමත් ලැබෙනවමයි. සාපේක්ෂව සතර අපායට සාපේක්ෂව manuss ලෝකේ හොඳයි මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝක හොඳයි කියන සාපේක්ෂතාවයක් විනා දුකින් මිදීමක් නම් වෙන්නේ නැහැ. එහෙනම් අන්න දැන් එතකොට ඔබට තව ගැටලුවක් මතුවේයි. අපිත් දැන් සමත භාවනාවට නෝ විදර්ශනාවට නෝ. ඒක හොඳයි. ඒක වඩන්න කවදාකවත් නිවන් දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න නිවන් දකින්න බෑ. නිවන් දකින මාවත වෙන එකක්. ලෝකයේ පවතින මාවත තව එකක්. ලෝකය තුල දේවල් වල කටයුතු කරමින් ලොවෙන් මිදෙනව කියන එක විය නොහැකි දෙයක්. ලොවෙන් මිදෙනව කියන එක වෙන්න බෑ ලෝකයේ තුල තියෙන දේවල් කටයුතු කරලා. එහෙනම් ලොවෙන් මිදෙන මගට කිහිප කෙනා තමයි ලොවෙන් මිදෙන්න මාර්ගය තුලට පිවිසිච්ච කෙනා. එහෙනම් ලෝකයෙන් මිදෙන මාර්ගයට පිවිසෙන්නේ කවුද? සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙමනම් දැන් ඔබ සමත විපස්සනා භාවනා වඩනවා. ඒක හොඳයි. ඒ සමත භාවනාවත් හොඳයි. ඒ විපස්සනා භාවනාවත් හොඳයි. හැබැයි ඒක වැටෙන්නේ කුමකටද? සීල සමාධි ප්‍රඥා කියන එකට නෙමෙයි දාන සීල භාවනා දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාව පිනක් ඒකේ පිනක් ලැබෙන්නේ එතකොට ඔබ ඔබට චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව සැබෑ අවබෝධයක් නැතිව හැබැයි මේ පොත් පත් වලින් ඇහුව කියලා ඔබට අවබෝධෙන්නෙත් නැහැ. ඔබ ධර්ම දේශනා ශ්‍රවණය කළා කියලා අවබෝධෙන්නෙත් නැහැ. කොහොමද එහෙනම් අවබෝධෙන්නේ? මේ මානසිකාරයේ යෙදෙන්නම ඕන. ඒ අහගත් ධර්මය ධර්ම දේශනාවකින් කල්යාණ මිත්‍රාණන් වහන්සේ නමකගින් අසා දැනගත් ධර්මය ඔබ නුවණින් විමසන්න ඕන. ඒ විමසන විට ඔබට ලොවේ ඇත්ත මුණ ගැසෙයි. එතකොට ඒ සම්මාදිට්ඨියට පැමිණුණා නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එහෙම නැති වුණොත් පින්නත් ඊට මෙහාදී ඔබ පාන භාවනාදි කරනේවා ලෞකිකයි ඒවට බුදුරජාණන් වහන්සේ නමක් ඕන නැහැ. භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්න ඒවට අවශ්‍යතාවයක් නැහැ. මක් නිසාද? ඇයි භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වෙන කාලයේදී ඔය භාවනා ක්‍රම තිබුණා. ඔය සමාධි තිබුණා. කට්ටිය irdiyeනුත් ගියා. නමුත් පින්වත්නි සැබෑ යථාර්ථයක් දැන යථාර්ථයක් දැක මේකට යුත් කරන්න නම් අන්න එහෙම මේ කටයුත්ත කරගන්න පුළුවන් වුණොත් ඔබට ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙයි. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔබට ඉපදුනාට පස්සේ ඔබ නියත සම්බෝධිය කරා ඔබ ගහගෙන යනවා. ඇයි ඔබේ මාර්ගයට වැටෙන නිසා ඔබේ මාර්ගයේ ගමන් කරනවා පින්නත්. එහෙනම් ඔන්න දැන් කල්පනා කරන්න දුක්ඛ නිවෙන මාර්ගය වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය. එනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා කියන විට අපි බොහෝ පින්වත් අය කරන්නේ මේක මේ විටින් විට කරුණෙන් කරුණ අධ්‍යයනය කරන ස්වභාවයක්මයි තියෙන්නේ. ඔබට පින්වත්නි අහන දැනෙන දකින යම් එකම අරමුණක යථාර්ථය ඔබ දකින විටම ඔබට ආර්ය ශ්‍රාංග මාර්ගයෙන් වෙරිලා ඒ එකම සිතිවිල්ල තුලම ඔබට සීල සමාධි ප්‍රඥා වැඩිලා යථාර්ථය දකිනකොටම එකම සිතිවිල්ල තුලම ඒ ක්‍රියාත්මක වෙනවා අපි දැන් හිතන්නේ වෙනම සමාධිය වෙනම සීලය වෙනම ප්‍රඥාව වෙනම එහෙම එහෙම කරගන්න එකක් නෙමේ පින්වන්නේ පරමාර්ථ ලෝකය තුල නුවණින් විමසන විට ඔබට එක්ව එකම අරමුණක් තුල මේ ටික දකින විට එක්ව එකම අරමුණේදීම තමයි මේවායේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ත්‍රිලක්ෂණය ඔබට දැනෙන්නේ. ඔබ දැකගන්නේ. ඒ දැකගන්න විටම පින්වත්නි ඔබට මේ මොහොතේම යථාර්ථ අවබෝධයක් එනවා. සීලයක්, සමාධියක්, ප්‍රඥාවක් ඔබට වැඩෙනවා. ඒ නිසා අන්න එහෙනම් දැන් කල්පනා කරන්න ඔබට මේ සංසාර දුකෙන් එතර වෙන්න නම් හැබැයි මේ මුළු ත්‍රිපිටකයම පාඩම් කරගත්තත් මේක කරගන්න බෑ. අභිධර්මයේ ටික සේරෝම පාඩම් කරගත්තත් මේ කරගන්න බෑ. කටපාඩම් කරගත්තත් මොකුත් කරගන්න බෑ. හොඳට මතක තියාගන්න ඔබට ධර්මය තුල යම් ශ්‍රතවත් භාවයක් තිබුණා නම් ඒ කියන්නේ දුක දුක ඇතිවීම දුක නැති කිරීම දුක නැති කරන්නා වූ මාර්ගය කියන භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් බුද්ධ වචනේ තියෙන එක සූත්‍රයක් ඔබට අධ්‍යයනය කරගන්න පුළුවන් වුණා නම් ඒ දේශනාවකට අනුව ඔබ නුවණින් විමසුවනම් ඔබට වැඩෙන්නේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයම්මයි. නැතු මේ සියලුම ධර්මයන් සියලුම සූත්‍ර ටික පාඩම් කර කර පාඩම් කර කර කටපාඩම් කර කර හිටියත් පින්වත්නි ඒ තුල ඔබට තරම් ප්‍රයෝජනයක් නැහැ. හැබැයි යම් ප්‍රයෝජනයක් ලැබෙයි මං කිව්වේ නිවන් දකින්න හේතු වෙන ප්‍රයෝජනයක් නැහැ. නිවන් දකින්න නම් කල යුතු දේ වෙන්නේ පාඩම් කර කර මතක තියාගෙන ගබඩා කරගන්න එක නෙමෙයි. මොකද්ද? අතහරින එකයි. ඒකත් අතහරින එක. දැන් ඇයිද ඔබ ලෝකේ ඉන්නේ දුකයි කිය කිය දැනුණත් ඇයිද මේ ඉන්නේ? ඉන්නේ ලෝකේ බැඳිලා. ඇයිද එහෙම බැඳිලා තියෙන මේ අතහර ගන්න බැරි කමනේ? ඇයි මේ අතහරින්න බැරි වෙලා තියෙන්නේ ඔන්න අල්ලගෙන? බලන්නකො ස්වභාවය. එන ලොවෙන් මිදෙන කෙනෙක් සසර දුකෙන් එතර වෙන කෙනෙක් ඒ <coughs> ඇත්ත කරන්නේ මොකද්ද? අල්ලපු දේවල් අතහරිනවා. <coughs> ඔබට පුළුවන් නම් සියල්ල අතහරින්න. සියල්ල අතහරින විට ඔබට සියල්ලම ලැබෙනවා. එහෙනම් සියල්ල අතහරින විට සියල්ලම ලැබෙනවා. සියල්ල අතහරින හරි පුදුමයි නේ එතෙන්දී නේ. සියල්ල අතහරිනවා. සියල්ල ලැබෙනවා කිව්වා. සියල්ල අතහරිනවා කියන්නේ සියල්ල අතහරින්න. අතහරින විට සියල්ල ලැබෙනවා කියන්නේ මේ සසර දුකෙන් එතර වෙන්න අවශ්‍ය දේ ලැබෙනවා. අතහරි දැන් අල්ල ගැනීම තියෙන්නේ ලෝකයේ. අල්ල ගන්නේ ලොවේ ඉන්න අයයි. ලොවෙන් මිදෙන උත්මයෝ අතහරින දෙයි කරන්නේ. එතකොට අතහරිනව කියන්නේ අතින් අල්ලපු දෙය අතහරින එක විතරක් නෙමෙයි. දැන් අපේ පින්වත් අයට තියෙන්නේ අතින් අල්ලපු අතහරිනව දුකෙන් මිදෙන්න. ගේ දොර ඉඩ කඩන් දූ දරුව ඥාති හිතයි සිත් දන් දෙන්න පුළුවන් දුකෙන් මිදෙන්න. නමුත් ඒක නෙමෙයි ඔබ ඒ වස්තුන් කෙරෙහි තියෙන තණ්හාවත් අතහරින්න ඒ වගේම සිත තුල ගොඩනැගිලා තියෙනා වූ ක්ලේශ ධර්ම අන්න ඒ ක්ලේශ ධර්මත් අතහරින්න අතහරිනකොට ඔබ නිදහස් නිදහස් වෙනවා කියන්නේ බැඳිලා නැහැ බැඳිලා නැහැ කියන්නේ ලොවෙන් මිදෙන්න ලේසිත අපහසුද? ලේසිත අපහසුද? ලේසි. ලොවෙන් මිදෙන ලේසි. එතකොට එහෙමනම් දැන් බලන්නකෝ අර කතාවක් තියෙන්නේ පින්වත්නි වඳුරු අල්ලන මිනිස්සේ කොහොල්ලෑ බබෙක් හදලා ගහක් ළඟ තිබ්බලු. ඊට පස්සේ වඳුර ඇවිල්ලා කරලා තියෙන්නේ මොකද්ද මේ බබා වගේ ඉන්නව දැක්කන් අතින් එකක් ගැහුවා අත ඇලුනා. දකුණ අතින් ගැහුවන් දකුණ අත ඇලුනා. වම් අතින් ගැහුවන් වම් අතත් ඇලුනා. දැන් දකුණු අතයි වම් අතයි අත් දෙක ගලව ගන්න කියලා හිතාගෙන කකුලෙන් තියලත් දැන් ඒ කකුලත් ඇලුනා. අත් දෙකයි කකුලයි ගලව ගන්න ඊළඟ කකුල තියෙනකොට අත් දෙක කකුල් දෙකයි හතරම ඇලුනා. දැන් මේ අත් දෙකයි කකුල් දෙකයි ගලව ගන්න කියලා හිතාගෙන ඔළුව තියාගෙන කොහොල්ල බබට ඔළුවෙන් තල්ලුව දුන්නා. ඔළුවත් ඇලුනා. දැන් පස් පොලෙන් මැලුනා. දැන් වැද්දට ඕන දෙයක් කරන්න පුළුවන්. පින්නනි ආන්නේ වගේ ධර්මය නොදන්න අශෘතවත් පෘතග්ජනය ඇහෙන් දැකපු දේ තියෙනවා කියලා ඒකට ඇලීලා කනෙන් අහපු දේ තියෙනවා කියලා ඒකට ඇලිලා. නාසයට දිවට කයට මනට ඒ දේවල් වලට ඇලිලා තියෙන්නේ. ඇලිලා තියෙන නිසා ගැලවෙන්න අමාරුයි. ඇලිලා කියන්නේ බැඳිලා. මේ බැඳිලා තියෙන්නේ සසරේ බැඳිලා. සසරේ බඳින බැඳීම තමයි තණ්හාව. ඔබ දැන් බලන්න මෙතන ඉන්නවා ඔබ බැලූ බැල්මට බැඳිලා නැහැ. නමුත් ඒ වුණාට දැන් ඔබට කිව්වොත් මේ ආරාමේ දවස් 3ක් 4ක් ඉන්න ඉන්න කිව්වොත් මොකද තත්ත්වේ? අන්න බැඳිච්ච ටික දැන් තේරෙයි. දැන් හදිස්සියේදවත් කිව්වොත් මේ මොහොතේ ඔන්න දැන් සුනාමියක් එනවා සංඥාවක් ලකුණු කරා හරි මොකක් හරි කිව්වොත් ඔන්න බැඳිච්ච ටික දැනගන්න පොළුවන් ලැබුගින්නක් වගේ අර තිබිච්ච බැඳීම් බැඳීම් ටික සිහියට එනවා. එතකොට ඒ සිහියට එනවා කියන අන්නම කොච්චර වේදනාවක් ඔබට එයිද? ඒ එන වේදනාවට සමානවම ඔබ බැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔබ දැනගන්න කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ සතුටෙන් හෝ දුකෙන් හෝ ඔබ දැනගන්න ඔබ එලෙස බැඳී ඇතනම් ඔබට මේ ලොවෙන් නිදහස් වෙන්න බෑ. ලොවෙන් නිදහස් වෙන්න බෑ කියන්නේ බැඳිලා කියන එකයි. බැඳුනේ ඔබ මේ දුකටයි. දුකටයි දැන් බලන්නකෝ දැන් අපි කිව්වගේ සුනාමියක් එනවා කිව්වොත් දරුව මතක් වෙලා Papua ගිනි ගනේ. සැපක්ද දුකක්ද? දුකයි. දැන් ඒ දුකට මොකක්ද වෙලා තිනේ ඔබ බැඳිලා. දැන් ඔබ කියන්නේ එයා දාලා යන්න බෑ. එතකොට එයා දාලා යන්න බෑ කියන්නේ එයා දාලා යන්න බැරි දේ නිමී. දැනුත් මෙහෙට එයා දාලා ඇවිල්ලා. ඇවිල්ලා දැන් මේ ආරාමේ ඉන්නෝ. නමුත් ඔබ බෑ කියලා කියන්නේ මොකද්ද? දුක දාලා යන්න බෑ. දුක මට ඕන. දැන් දුක්ඛ කියලා දැන් ඔබ මේ ආරාමෙන් දැන් අල්ලන් තියෙන්නේ පුතාද? නෑ. මේ ආරාමෙන් දැන් ඔබ අල්ලන් තියෙන්නේ පුතා කියලා සතහන් කරගත්ත චෛතසික ධර්මයන් ටික. අල්ලගෙන තියෙන්නේ පංච උපාදානස්කන්ධයක්. ආන්න පුතාගේ ඡායා සටහන කරගත්ත උපාදානස්කන්ධ පංචකය දැන් ඔබ තණ්හාවෙන් තෙත් කර කර තෙත් කර කර අල්ලන් ඉන්නවා. එතකොට ඉන්නේ දැන් මෙහි පුතා පේන්නෙත් නෑ. නමුත් ක්ලේශ ධර්මයෙන් එයා අල්ලගත්තා. අල්ලගෙන ඉන්නවා. දැන් මොන හෝ හේතුවක් මත ඔබේ කය බිඳිලා මරණයටපත් වෙනවා. ඒ නිසා ඔබ අර අල්ලන් ඉන්න නිසා ඔබට මේ ලොවෙන් නිදහස් වෙන්න බෑ. බැඳිලා එතකොට ඔබේ බලාපොරොත්තුව දුකින් නිදහස් නොනත් දිව්‍ය ලෝකෙට හරියන්න කියලා. ඇයි ඔබ උඩට යන්න බෑ. උඩට යන්න බැරි ඇයි? බැඳිලා. බැඳිච්ච නිසා උඩට යන්න බෑ. එහෙනම් ඔබට දිව්‍ය ලෝකත් අහිමි. නිවන් මගත් අහිමි මනුස්ස ලෝකයක් අහිමි බැඳිච්ච අය ඉන්නේ යට දන්නව නේද එහෙනම් යන්න වෙන්නේ පෙරේත ලෝකවලට එහෙනම් දැන් කරන්න තියෙන එකම දේ ඔබේ හිතේ තියෙන ක්ලේශ ධර්මත් අතහරින්න එහෙනම් මේ අතින් පයින් අල්ලන ඒ දේවලුත් අතහරින්න පුළුවන් නම් අතහරින්න පුළුවන් නම් ලොවෙන් නිදහස් වෙන්න පුළුවන්. අත හරිනව කියන තැන ඔබ වැරදි ආකල්පයකටම ඉන්න එපා. අතහරින්න කියන්නේ පින්වන්නේ හිතෙන්. දැන් ඔබ උදාහරණයක් විදිහට සැලකුවොත් මෙහෙම ඔබ ලෙඩ වෙලා ගිහිල්ලා දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා බෙහෙත් ගන්නවා. එතුම බෙහෙත් දුන්නට පස්සේ ඒ බෙහෙත් පානය කළොත් ලෙඩ සුව වෙනවා. දැන් ඉතින් දැන් ඔබ බෙහෙත් ටික ගත්තේ ලෙඩ සනීප කර ගැනීම සඳහා විතරයි. දැන් අර බෙහෙත් ටික අල්ලගෙන ඉන්නවද ඉතුරු ටික දිගටම? අනේ මේක නම් ෂෝක් බෙහෙත් ටික අතහරින්නවත් හිතෙන්නේ නැහැ. මෙහෙම කිකියා ඒක අල්ලගන්නවද? නෑ අන්න ඔබ බෙහෙත් ටික ගත්තේ ලෙඩ සනීප වෙන්න එච්චරයි. ලෙඩ සනීප නැති බෙහෙතුයි ඔබේ තියෙන සම්බන්ධය නැතිම වෙලා යනවා. එතින් හදිසියෙන් එනවා අයියෝ තියලා තිබුණු බෙහෙත් ටික මීයු කාලා. දැන් ලෙඩස් අනීපයි. දුකක් එනවද? නැහැ. කවුරු හරි ළමයෙක් විස කරලා දුකක් එනවද? නැහැ. ඇයි? ඒ ඝනදෙනුව එතනින් ඒවරයි. එහෙනම් අන්න ඒ වගේ ඔබ ලස්සන ගේක ඉන්න. හැබැයි ඉන්න විතරක් ගේ තියාගන්න. පෙරේත කමට හිතේ ගේ තියාගෙන මේ වෙයි ඇවිල්ලා ඉන්න එපා. වාහනයක යන්න යන්න විතරක් වාහනේ තියාගන්න. අපේ අය යන්න විතරක් නෙමෙයිනේ මාන්නෙටත් එක්ක හිතේ තියාගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. අන්න ඒ දැන් කිව්දේ තේරුණාද? මේක විස්තර කරන්න වෙලාවල් මදිනේ. ඔබ ඒ දේට ඒක පාවිච්චි කරන්න. රස රස ආහාර කණ්ඩ ඒක කෑවනම් කෑව විතරයි. ඒකෙන් ආ ශක්තිය ගන්න විතරයි ඒ ක්‍රියාවට විතරක් ඒක කරන්න. එච්චරයි. එතකොට ඒක හිතේ පවත්වන්න එපා. දැන් දරුවෙක් ඉන්නවනම් කරන්න පුළුවන් උදව් උපකාර ටික කරන්න එච්චරයි. රැකියාවක් කරනවා නම් රැකියාව විතරක් කරන්න. දැන් ඔබ සෙරෙප්පු දෙකක් ගන්නේ කකුල් දෙකේ දාගෙන යන්නේ. එතර දාගෙන යන එකට විතරක් සරෙපු දෙක් ගන්න. හිතෙත් අල්ලගෙන අයියෝ ෂෝක් ෂෝක් සරෙපු දෙක කියලා හිතෙත් අල්ලන් පෙරේත ලෝකෙටම තමයි බොහෝ දෙනෙක් හරිම ප්‍රියමනාපයි පුදුම වැඩේනේ. අතහරින්න හිතෙන්නේම මොකක් කර හිතෙන් අල්ලගෙන හිතෙන්ම දුක් විඳින්මින් ඔයේ ඉන්නවා. ඒ නිසා පින්වන්දි බලන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා මේ පටලැවිල්ල දේශනා කරනකම් කාගෙන් අපි අහන්නද? කවුද අපිට රැකවරණයක් දෙන්නේ? අපි අන්ධ අන්ධ බොරුවට එක එක දේවල් වලට තල්ලු කරයි මොන දේ කළත් මතක තියාගන්න සසර දුකෙන් එතර වෙන්න චතුරාර්ය සත්‍ය ධර්මයම අහන්න ඒක නැතුව වෙන මොනව කරත් ඔබට මේ දුකින් ඈතර වීම පිණිස හිතක්වත් උපදින්නේ නැහැ. සිතක්වත් උපදින්නේ නැහැ. ඒ නිසා එහෙනම් කල්පනා කරන්න පින්වන්නේ කොච්චර වාසනාවද බුදුරජාණන් වහන්සේ ඔබට මේ සියලු සැප සම්පත් පරිහරණය කරන්න එපා කියන්නේ කරන්න පුළුවන්. ඒක තියෙන්න ඕන සිතෙන් අල්ලගන්න එපා. සිතෙන් අල්ලගන්න එපා. දැන් ඔබ බස් එකක ගමන් කරනවා නම් කොන්දොස්තර මහත්තයගෙන් ටිකට් එකක් ගත්තා, සල්ලි දුන්න ටිකට් එකක් ගත්තා. දැන් බස් එකේ ගමනාන්ති දක්වා ගියා බැලලා දැන් ඔබ ගෙදර ගියා. ඊට පස්සේ ආරංචියක් එනවා කොන්දොස්තර මහත්තයා වාහනේ හැපිලා මැරිලා කියලා. දැන් ඔබ අඬනවද? නැහැ. ඇයි නැත්තේ? එයාට එච්චර බැඳිලා නමුත් ඔබ කොන්දොස්තර මහත්තයාට කතා කළේ නැද්ද? කතා කරා. එතන ගණදෙනුවක් කරේ නැද්ද? කරා සල්ලි දීලා මට අහවල් තැන ටිකට් එක දෙනවා. එහෙනම් ඒත් එක්ක ඔබේ ඝන දෙනුව තිබුණේ මොකද? මට අහවල් මෙතන ඉඳලා මම අහවල් තැනට යනවා. එතෙන්ට අදාළ ටිකට් එක ගන්න ඔච්චරයි. අන්න ඉතින් ඒත් එක්ක hina වෙලා සතුටින් කතා කරලා ටිකට් එක ගත්ත බැස්ස ගියා. ඊට පස්සේ ගැන උපාදානයක් අපේ නැහැ. දැන් අපේ උදවියේ තියෙන්නේ අන්න ඒ විදිහට බුදුරජාණන් දේශනා කරන දැක්කෑම නම් කෑව විතරයි. ගමනක් යනවා නම් වාහනේ තියෙනවා නම් ඒක වාහනේ තියාගන්න ගමන යන්න. ඒක ඔලුවට තියාගෙන හිතේ තියාගෙන හීනෙනුත් දකිනවා නින්දෙනුත් දකිනවා ওই ටිකමනේ කරන්නේ. ඒ නිසා එහෙම සැප විඳින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. ඔබට එහෙම පුළුවන්. හැබැයි හිතෙන් උපාදාන කරගන්නේ නැතු. එහෙම වුණොත් ඔබට ඒක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිසම පවතිනවා එහෙනම් කල්පනා කරන්න පින්වත්නි මේ ලැබුණු උතුම් අවස්ථාවේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අහලා මනස දියුණු කරගෙන සසර දුකෙන් එතර වෙන්නම මේ සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාදයක් දෙන්න. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ AHMS කුමාරිහාමි 211 න්නේ පරකටවැල්ල පිළිමතලාව අධිකරණ සේවා දෙපාර්තමේන්තුවේ සේවයෙන් විශ්‍රාමලත් AHMS කුමාරිහාමියට සහ පවුලේ සැමටත් අවුරුදු 7කට පෙර මියගිය AHM සෙනවිරත්න බණ්ඩා පියාණන්ටත් පියාණන්ටත් නිවන් සුව පතලත් ඒ වගේ වෙලගම මානෙලුව පදිංචි WM හින් අම්මා මෑණියන් ආ පවුලේ සැමට නිරෝගී සුවය පතලත් නැන්දෙනිය වූ TM කොයින් මැණිකේ මහත්මිය ඇතුළු පවුලේ සැමට නිරෝගී සුවයත් පතල තමයි ඇතු දායකත්වය දරන්නේ එහෙනම් මේ මිය පරලෝ යන්ට යෙදුණු ඒ පින්වත් පිරිසටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම තව දායකත්වයක් දරනවා ගණේ මුල්ල කඩවත පාරේ අංක 290 වෙනි පහ පදිංචි එන්.ජ. නිමල් ධර්මසිරි මහතා කල්ප මනෝජ් කුමාර මහතා යන අය විසින් එහි අරමුණු වෙලා තියෙනවා එන්.ජ. සුගතදාස පියා මිය පරලෝ ගිහින් ඒ වගේම ලීලාවති විජේසිරි මව ඇතුළු ඥාති මිත්‍රාසීන් පිරිසට පින් අනුමෝදන් කිරීම විශේෂ අරමුණක් වෙලා තියෙනවා. ඒ වගේම කුලියා පිටියේ පදිංචි අම්මා පොඩි හාමිනේ හේරත් පුතා ගයන් හර්ෂ කුමාර යන අයට නිරෝගී සුවය පතන අතර ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටමත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වේවා කියන අරමුණ ඇතුව තමයි එනං ඒ මිය පරලෝ යන්ට යෙදුනා වූ අයටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදෙන් තවත් දායකත්වයක් දරනවා දෙනියාය කිරිලපන මොරගල උඩුමුල්ලවත්ත HW බේබිහාමි උපාසිකා මාතාව ඒ මාතාව MG සොපිහාමි උපාසිකා මාතාව දිනි කිරිලපන දිනියාය RM නිමලාවති උපාසිකා මාතාව කිරිලපන දිනියාය කී කුසුමාවති උපාසිකා මාතාව සරහේන ගෙදර මුරගල කිරිලපන දෙනියාය යන අයගේ මියගේ දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ජීවත්ව සිටින දූදරු ඥාති වර්ගයාට ආශිර්වාද කිරීමත් පිණිස මෙම ධර්ම දේශනාව පවත්වන්නේ දායක වෙනවා. ඒ ඇත්තන් මේ මේ පරිලෝ යන්ට යෙදුනා ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාතය දෙන. ඒ වගේම තව දායකත්වයක් දරනවා ඒ ගල් තොටුව මහත්මිය සහ සමනදාස මනෝරත්න මහතා විසින් තම තමන්ගේ රෝගාපීඩා දුරු වීම පිණිසත් මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය වීමත් අනන්ත විශ්වයේ සියලු සත්වය මේ පින් බලයෙන් සූපත් වේවා කියන අරමුණින් යුක්තව අංක 339 ඒ අලකොල ගම්වත්ත පිළිම තලාව යන ඒ මහත්මයන් මේ සඳහා දායකත්වය දරනවා. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා මාතර වේරදූව නැදුණි වෙන අංක 11 නිවසේ පදිංචි අරුණලී තල්පාවිල මහත්මිය විසිනි. අරමුණු වෙලා තියෙන වසර 27කට පෙර මිය පරලෝ ගිය පියාණන් වන ටීකේ තෝමස් මහතාට පින් අනුමෝදන් කිරීම පිණිසත් ඒ වගේම විජේවති දලදාවත්ත මෑණියන්ගේ 54 වෙනි උපන්දිනය සැමරීම් බෙනුමින් ඇයට නිදුක් නිරෝගී සම්පත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් උත් මේ දායකත් දරනවා එනං ඒ නමින් මේ පරලෝ යන්ට යුතුනා වූ ඥාති වර්ගයාටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න එනම් මේ දායකත්වයේ දරූ සියලු පින්වත් පිරිස වෙනුවෙන් මේ පරලෝ යන්ට යුතුනා වූ ඥාති වර්ගයාටත් මේට සම්බන්ධ වූ බාප හැමදෙනාම නම් මේ පරිලෝ යන්ට ඉදුණු ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් වේවා සියලු පින් කැමති දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා සම්බන්ධ වුණා වූ සහයෝගී දුන්නා වූ ශ්‍රවණය කළා වූ ඔබ අප සියලු දෙනාට මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා කියලා සියලු දෙනාට දරුවන් සරණයි. ධර්මානුශාසනාව අද පවත්වනු ලැබුවේ කනමල්විල කිතුල්කොටේ රත්න සදහම් භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ තවත් চিරාත් කාලයක් සසුන් වැඩ පිණිස සැවුම් එක්ව සාතුනාද පවත්වමින් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු